තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙන දසසෙල් මෑණියන් වහන්සේලා ඇතුළුව අද ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන සංවිධායක සරත් ශාන්ත දේශප්‍රිය මැතිතුමා එතුමාගේ දයාබරණීය ස්වාමි දියණිය ඒ වගේම දියණිවරුන් දෙපළ ප්‍රධානව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන ශ්‍රද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්නතුනි මේ සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව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 මේ සංසාරෙන් එතර යන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ආන් ඒ පිරිසට මේ ධර්ම ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසායි මේ විශාල පිරිසක් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ අවස්ථාවට සහසම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. සසර මග කෙරවල කරලා උතුම් නිවනින් සැනසීමට අවශ්‍ය මාර්ගය සකස් කරගන්න. බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ මග එලිපෙහෙලි කරගන්න සූදානම් වෙන පිරිසකට ධර්මය ශ්‍රවණය කර ගැනීම සඳහා යම් කෙනෙක් එහෙම නැත්නම් යම් පිරිසක් අවස්ථාව උදා කරලා දෙනවනම් මග හදලා දෙනවනම් ඒ අයට ශ්‍රවණය කරන්න ධර්මයේ දේශනා කරවනවනම් ඒ කාරණාව මේ ශාසනයේ හඳුන්වන්නේ සත් ධර්ම දානමය පින්කම කියලා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශාල දිව්‍ය පිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි මේ දෙව් පිරිස දොළොස් අවුරුද්දක් තිස්සේ සක්වලින් සක්වල දෙව්ලවින් දෙව්ලව සැරිසරමින් ප්‍රශ්න හතරකට උත්තර හොයනවා මේ 12 අවුරුද්ද පුරාම මේ පිරිසගේ ප්‍රශ්න වලට උත්තර ලැබිලා නැහැ. නැවත වතාවක් මේ සක්වලේ සතරවරන් දෙවිවරු ළඟට ඇවිල්ලා ඒ කාරණාව ආයෙත් විමසහම සතරවරන් දෙවිවරු මේ පිරිසත් අඬගහගෙන මගේ ළඟට ආවා. නැවත මගෙනුත් මේ ප්‍රශ්න ටික විමසුවා. ස්වාමීනි මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවනම් ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරමයි. ඒ නිසා මම මේ පිරිස අඬ ගහගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. ස්වාමීනි, ඒ අයගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. ස්වාමීනි මේ දෙවියන්ගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ලෝකේ කොයි තරම්නම් දාන තියෙනවද? පින්නතුනි සියලු දාන කියලා කියහම ඒ මොනවද කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. ඒ තරම්ම ලෝකේ දාන තියෙනවා. ආන්ගේ අසීමාන්තික දාන සමුදාය අතරේ හැම දානයකටම වඩා වැඩියෙන්ම ආනිසංස ලැබෙන යම් දානයක් වෙත්නම් ඒක මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහුවා. හැම දානයක්ම අභිභවනය කළ එකම දානේ මොකක්ද? එහෙම නැත්නම් මේ සියලුම දාන අපට ලයිස්තුගත කරන්න පුළුවන් වුණොත් ආනිසංස පිළිවෙලට මුලින්ම ලියන දාණය මොකක්ද? ඒකට බුදුරජාණන් වහන්සේ ලබලා දුන්න පිළිතුර තමයි මහරජ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් දිනන එකම දාණය තමයි මේ තථාගත ශ්‍රී සද්ධර්ම දාණය කියන බව. එහෙමනම් මේ ශ්‍රේෂ්ඨ පින්කම අද ආරම්භ කරලා වර්ෂයේ පුරාම ඉදිරියට පවතින පින්කම් මාලාවක් හැටියට පවත්වන්න කටයුතු සංවිධානය කරන්න මහත් වූ වීරියකින් යුක්තව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න තීරණය කරලයි තියෙන්නේ. සෑම මාසයකටම පැය 5ක පමණ කාලයක් මේ ශාලාව තුළ මේ ධර්ම දේශනාව සිදු කරවන්න. මේ ධර්ම දේශනාව සිදු කරවන්න කටයුතු සංවිධානය කරන මොහොතේ එතුමා මගෙන් ඇහුවා මේ වැඩසටහන් මාලාවට සුදුසු නමක් වහන්සේට යෝජනා කරන්න පුළුවන්ද කියලා. ඒ කාරණාව මම මගේ ආචාර්යවරයෙකුට යොමු කළා. අපේ ආචාර්යයන් වහන්සේ අපිට ඒකට අපූර්ව නමක් යෝජනා කළා. ඒ නම තමයි දැන් හැමෝම දන්නවා ධම්ම නදී තිත්ත කියන නමින් තමයි මේ වැඩසටහන පවතින තාක්කල් හඳුන්වන්නේ. වැඩසටහන ඉවර වුණත් මේ විද්‍යුත් මාධ්‍යයේ කොච්චර කාලයක් මේ ධර්මදේශනා ටික සංරක්ෂණය වෙලා පවතීද? ඒ තාක්කල් ඒ ධර්මදේශනා හඳුන්වන්නේ ධම්ම නදී තිත්ත ධර්මදේශනා මාලාව නමින්. ඒකේ සිංහල තේරුම තමයි දහම් නදියට බැසගන්න තොටුපොළ. එහෙම නමක් යෝජනා කළේ දේශප්‍රිය මැතිතුමා ඉල්ලීමක් කරලා තිබුණා මේ දේශනා මාලාව පටන් ගන්න ඕනේ මුල ඉඳලමයි. මේ ශාසනේ මුලක ඉඳලා පටන් ගන්න ඕනේ. අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙකුට වැටහෙන තැන ඉඳලා පටන් ගන්න ඕනේ. එහෙම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන ධර්මදේශනා මාලාවක් සංවිධානය කරමු. කියන අදහස තමයි තිබුණේ. ඒ නිසා තමයි මේ වාගේ නමක් මේ සඳහා යොදා ගන්නට කල්පනා කළේ. ඒ අපූර්ව නම මේ වැඩසටහන සඳහා අපිට ලබා දුන්නේ ඒ අපේ ධර්මාචාර්යයන් වහන්සේටත් මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තුතිවන්ත වෙමින් පින් අනුමෝදන් කරවමින් සද්ධර්ම දානමය පින්කම මොනතරම් මහත්ඵලද කියන කාරණාවත් මේ අවස්ථාවේ අපි ටිකක් සාකච්ඡා කරමු. පින්නතුනේ අපි මුලින් සඳහන් කළා ලෝකේ දාන ගොඩක් තියෙනවා කියලා. ආහාර දන් දුන්නාම අපට ආහාරය නිසා ලැබෙන තවත් බල පහක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා. නමුත් ආහාරයෙන් අපිට නිරන්තරයෙන් සංසාරේ නැවත නැවතත් ලැබුණේ ආයේ ආයේ හිග නැතුව ආහාර ලැබුණා. බලය ලැබුණා. අනික් කාරණත් යම් ප්‍රමාණයකට ලැබුණා. වස්ත්‍ර දන් දුන්නාම හොඳ වර්ණ සම්පත්තියකුත් අපිට ලැබුණා. ඒ වගේම සසරට හිග නැතුව වස්ත්‍ර වාගේ දේවලුත් ලැබෙනවා. බෙහෙත් දන් දුන්නහම නිරෝගී බව සසරට අවශ්‍ය වෙන බෙහෙත් අපිට අවශ්‍ය වෙලාවට නොඅඩුව ලැබුණා. මේ වාගේ ඒ ඒ දේවල් දානය කරාම ඒ දේවල් වලට අනුරූප දේවල්ම අපිට සසර බොහෝම හිග නැතුව ලැබුණා. යම් දානයක් තියනවද සියල්ල අඩු නැතුව ලැබෙන දානයක්. ලෝකෝත්තර සම්පත්තියත් ලෞකික සම්පත්තියත් කියන දෙකම අඩු නැතුව අපිට දානය කරන යම් දානයක් වෙත්නම් ඒ එකම දාණය තමයි මේ මේ ධර්ම දානමේ පින්කම. මේ කාරණාව පැහැදිලි කරන්න උදාහරණ මේ පිටකයෙන් ඕන තරම් ගෙනහැර දක්වන්න පුළුවන්. වෙනත් මේක කාරණාවක් අපි කෙටියෙන් සිහිපත් කළොත් මේ මහා ශ්‍රේෂ්ඨ පින්කම මේ සත්පුරුෂ පින්නතුන් සංවිධානය කළා. මෙහෙම පින්කම් අපි සංවිධානය කරන්නේ අපිට මුලින් ධර්මයේ ආభాෂය ලැබිලා තියෙන නිසා අපේ රට ගැන කල්පනා කළොත් ධර්මදේශනා පින්කම් සිදු කරනවා දාන පූජාවල් සිදු කරනවා විහෙර විහාර ඉදි කරනවා ਸਰුවඥ ධාතුන් වහන්සේලාට වන්දනා කරනවා තවත් නොයෙක් පින්කම් සිද්ධ කරගන්නවා ඒ අතර අපි සිල් ගුණත් දියුණු කරගන්නවා භාවනා කටයුතු වලත් යෙදෙනවා භාග්‍යතුන් වහන්සේ අපිට දසදාන වස්තුවක්ම දේශනා කළා ඒ කටයුතුත් අපි සම්පූර්ණ කරගන්නවා මෙකි නොකි මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපිට සිදු කරගනිමින් අපේ ජීවිත කුසලයෙන් පෝෂණය කරගනිමින් සුගතගාමි මාවතකට මේ ජීවිතය යොමු කරගන්න අපිට මඟ හැදුනේ තවත් අතිශ්‍රේෂ්ඨතර වූ සද්ධර්ම දානයක ප්‍රතිඵලයක් හැටියට මේ සද්ධර්ම දානයේ මුලම ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. නමුත් භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ කාරණාවක් අපි මේ සිහිපත් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ තමයි හැබෑම සද්ධර්ම දානේ නියම ආනන් වහන්සේ. ලෝකයට ධර්මයේ දේශනා කරන්න කොයි තරම් කාලයක් බෝසතාණන් වහන්සේ සූදානම් වුණාද ධර්මයේ දේශනා කරන්න. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක්. මේ මොකටද සූදානම? ලෝක සත්වයා සංසාරයෙන් එතර කරවන්න ධර්මයේ දේශනා කරන්න. මහා කල්ප අසංඛ්‍ය 16ක් සම්පූර්ණ කරලා සුමේද තාපසතුමා හැටියට දීපංකර භාග්‍යතුන් වහන්සේට මුණ ගැහෙනකොට පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී. රන් රුවන් මුතු වැහි වරුසා වක්කරවන්න හිතුනොත් වක්කරවන්න පුළුවන් කෙනෙක් සුමේද තාපසතුමා කියලා කියන්නේ. ඒ තරම් ප්‍රබල අභිඥාවක් ධානයක් තිබුණා. සුමේද තාපසතුමා නමුත් කාටවත් ධර්ම දේශනා කළාද? ඒ තරම්ම හැකියාවක් තිබිලත් කිසි කෙනෙකුට ධර්ම දේශනා කළේ කළේ නැහැ. භාග්‍යතුන් වහන්සේගෙන් ලෞතුරා බුද්ධත්වයට විවරණ අරගෙන තවත් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් මේ සසරට බැහැලා පාරමිතා පිරුවේ ලෞතුරා බුදු බව ලබාගෙන ලෝක සත්වයාට ධර්ම දේශනා කරන්නයි. එහෙමනම් ඒසා දීර්ඝ කාලයක අති උත්තරීතර වූ ප්‍රතිඵලය තුළ තමයි අද ඔබත් මමත් මේ මේ සැනසෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ලෝක සත්වයාට ධර්මයේ ව්‍යාප්ත කරපු තවත් අපූර්ව වූ ධර්ම දානමය පින්කමක් සිද්ධ වුණා. කාගෙන්ද? හත් අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේ නමකගෙන්. කවුද ඒ සාමණේරයන් වහන්සේ? ඒ තමයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. කාටද ධර්ම දේශනාව කළේ? දීප චක්‍රවර්ති ධර්මාශෝක මහරජුරවන්ට. ආන් ඒ ධර්ම දානයේ ප්‍රතිඵලය තමයි අදත් මේ පවතින්නේ. ආන් ඒ ධර්ම දානය නිසා ධර්මාශෝක මහරජතුමා 84000ක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මස්කන්ධය වෙනුවෙන් 84000ක් විහෙර විහාරය ඉදි කළා. ඒ විහෙර විහාරය ඉදි කරලා ඒ චෛත්‍යයන්හි තැන්පත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා හෙව්වා. නමුත් ධාතුන් වහන්සේලා ඒ තරම් විශාල වශයෙන් හොයාගන්න තිබුණේ තිබුණේ නැහැ. නමුත් රජුරෝ දන්නවා ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරලායි තියෙන්නේ. ඒ ධාතුන් වහන්සේලා කොහේ හරි කොහේ හරි වැඩෙන්න ඕනේ. අපි දන්නවා භාග්‍යතුන් වහන්සේගේ ආදාහන පූජාවෙන් පස්සේ ධාතුන් වහන්සේලා බෙදලා දුන්න කතාව. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක්. ඒ ධාතුන් වහන්සේලා නිසා ඒ ධාතුන් වහන්සේලා ලැබිච්ච ලැබිච්ච ප්‍රදේශවල මහ පිංකම් සංවිධානය වුණා. සමහර අය මහ ව්‍යාපාරිකයෝ මේ වාගේ අය ධාතුන් වහන්සේලාට ජීවමාන සංඥාවෙන් රජවරු මහරහතන් වහන්සේලා ඉදිරිපත් වෙලා පුද පූජාවල් පවත්වනකොට ආන් ඒ පූජාවල් වලට චෝදනා එල්ල කළා. මෙහෙම මහ පූජා රජවරු රහතන් වහන්සේලා එකතු වෙලා සංවිධානය කරාම අපේ ව්‍යාපාර අඩාල වෙනවා. මිනිස්සු මේ පූජාවල් වලට යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ මිනිස්සු ඇටකොටු වලට පූජා පවත්වනවා. මේ මේ ආදි වශයෙන් විවේචන එල්ල කළා. හත් අවුරුදු හත් මාසයයි දවස් හතක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේක ඉවසගෙන ඉවසගෙන හිටියා. හත් අවුරුදු හත් මාසයයි හත් දවසක් ගත වෙන වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි අපි මේ ධාතුන් වහන්සේලා ආය වතාවක් එකතු කරලා තැන්පත් කරමු කියලා. ඇයි කියලා ඇහුවා. ස්වාමීනි මේ හත් අවුරුදු හත් මාසයේ දවස් හතක්ම ධාතුන් වහන්සේලාට පූජා පවත්වනවට මිත්‍යා දෘෂ්ටිකයෝ චෝදනා කළා. ස්වාමීනි මෙතෙක් කාලයක්ම ඒ මිත්‍යා දෘෂ්ටිකය ඔක්කොම මෙරිච්චායි ඉපදුනේ අවීචියමයි කියලා සඳහන් කළා. අපි ඔවුන්ට අනුකම්පා කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරමු. ආන් ඊට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බෙදලා දුන්න ධාතුන් වහන්සේලා ඒ ඒ අයට පුද පූජාවන් සඳහා යම් ප්‍රමාණයක් ස්වල්ප වශයෙන් ඉතුරු කරලා ධාතුන් වහන්සේලා සියල්ලම එකතු කරගත්තා. එකතු කරපු ධාතුන් වහන්සේලා එක තැනක මහ පොළොව යට විශාල මාලිගාවක් හදලා ඒ මාලිගාව ඇතුලේ තැන්පත් කළා. ඒ උඩින් විශාල චෛත්‍යයක් හැදුවා. කළුගල් වලින්. දැන් කාටවත් හොයන්න බෑ ධාතුන් වහන්සේලා තියෙන තැන. ධාතුන් වහන්සේලාගේ සුරක්ෂිතභාවය එහෙම තහවුරු කළා. නමුත් දැන් ධර්මාශෝක මහරජුරවන්ට ධාතුන් වහන්සේලා අවශ්‍යයි මේ චෛත්‍යවල තැන්පත් කරගන්න. එක භික්ෂුන් වහන්සේ නමක් මහරජුරවන්ට සඳහන් කරනවා මගේ ආචාර්යවරයන් වහන්සේ නමක් හැමදාම එක තැනකට වන්දනා කරනවා. මම හිතන්නේ ඒතන ධාතුන් වහන්සේලා වැඩ ඉන්නව ඇති කියලා. ඊට පස්සේ මහරජුරු ගිහිල්ලා එතන හෙව්වා. චෛත්‍ය ඉවත් කරවලා බැලුවා. නමුත් ධාතුන් වහන්සේලා හම්බුන්නේ හැබැයි ස්වාමීන් වහන්සේ ස්ථීර අදිෂ්ඨානයේ පිහිටලා හිටියා මෙතන ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවමයි කියලා. ඊට පස්සේ රජුරුව මහ පොළොව හාරන්න පටන් ගත්තා තමන්ගේ පිරිසත් එක්ක. එහෙම හාරනකොට රජුරුවන්ට හම්බ වෙනවා දොරක්. රජුරුව දොරවල් ටික අරගෙන අරගෙන යනවා. නමුත් තවත් දොරක් තියෙනවා. දොරවල් හතක් විතර යොදලා තියෙනවා. ඒ දොර කොහොමවත් අරින්න පුළුවන් කමක් නැහැ. ඒ දොර අරින ශිල්ප ක්‍රමයේ කොහොමවත් තේරෙන්නේ නැහැ කාටවත්. රජුරෝ බොහොම කනස්සල්ලටපත් වුණා. බොහොම කනස්සල්ලෙන් රජුරෝ පසෙක වාඩි වෙලා ඉන්නකොට එක සුන්දර තරුණියක් ඇවිල්ලා අහනවා මහරජේ බොහොම කනස්සල්ලෙන් වාඩි. සඳහන් කළා මේ දොර ඇරගන්න බැරි කනස්සල්ලයි තියෙන්නේ. ඕක මම ඇරලා දෙන්නද කියලා ඇහුවා. රජුරවන්ට ඇති වුණේ පුදුම සතුටක්. රජුරෝ සඳහන් කළා ඒක ඇරලා දෙන්න කියලා. දුන්නකුයි ඊතලේකුයි අරගෙන දුනදිය මුදා හැරියා අර දොරේ තිබිච්ච එක ඇණේකට ඒත් එක්කම දොර සම්පූර්ණයෙන්ම විවෘත වෙනවා. සඳහන් කරනවා දොර වහලා තියෙන්නේ ප්‍රහේලිකාවක ආකාරයෙන්. උපකාරක පද ටික දන්නේ නැති නිසා කොහොමවත් දොර අරින්න විදිහක් නැහැ. ප්‍රහේලිකාව පුරවන්නත් බෑනේ උපකාරක පද ටික නැත්තම්. ආන්ගේ නිසා දොර අරින ක්‍රමය දන්නේ නැති කාටවත් ඒ දොර අරින්න අරින්න බෑ. දොර ඇරලා දීලා තරුණයා අතුරුදහන් වුණා. සඳහන් කරනවා ඒ ඇවිල්ලා හිටියේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කියලා. මේ භාග්‍යතුන් වහන්සේගේ ආඥාවක් තියෙනවා මේ හැම කාරණාවක් ළඟම. දොර ඇරගෙන ඇතුළට යන්න හදනකොට ධර්මාශෝක රජුරවන්ට හම්බ වෙනවා ලිපියක්. ඒකේ ලියලා තියෙනවා අනාගතයේ පහළ වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේට සලකන්න වත්කම් මදි කියලා. ආන් ඒ නිසා මේ මාලිගාව ඇතුලේ රන් රිදී ගොඩවල් ගහලා තිබුණා කියලා සඳහන් කරනවා මුතුමැණික්. මේවා වියදම් කරලා භාග්‍යතුන් වහන්සේට සලකන්න කියලා. ඒ තරම් බුද්ධ ගෞරවයක් තිබුණා. හැබැයි ඉතින් ධර්මාශෝක රජුරවන්ට හරියට දුක හිතුණා මං වාගේ රජෙකුටත් දුප්පත් කියලා කිව්වද? කමක් නෑ දැන් කියලා ඉවරනේ. රජු තව ටිකක් ඇතුළට යනකොට අයත් රම්පතක ලිපියක් තියෙනවා. අනාගතේ පහළ වෙන පියදාස නම් රජෙක් මේ ධාතුන් වහන්සේලා මෙතනින් එළියට අරගෙන 84000ක් වෙහෙර විහාර ඉදි කරලා ඒ වෙහෙර විහාරවල මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ලෝක සත්වයාට නිවන් දොර අරගන්න අවස්ථාව හදලා දෙනවා වන්දනා කරන්න. රජුරවන්ට ඇති වුණේ පුදුම සතුටක්. ආන් ඒ සතුට කොයිතරම්ද කියලා සඳහන් කරනවා රජ්ජුරුවන්ගේ දකුණු අත මිට මොලෝලා රජ්ජුරුවන්ගේ වම් අතට පාරක් ගහගත්තා කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙනම් මම දැකලා තිබුණා කියලා. ඉන් පස්සේ ධාතුන් වහන්සේලා අරගෙන තමයි ওই විහෙර විහාරවල ආපහු නිදන් කරන්ට යෙදුනේ. මොන තරම් ප්‍රමාණයක් කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් මේ ධාතුන් වහන්සේලාට වන්දනා කරලා දම්පැන් පූජා කරලා තම තමන්ගේ නිවන් දොර හැරගත්තා. සමහර අය සෝවාන් වුණා, සමහර අය සකදාගාමි වුණා, තවත් අය අනාගාමි වුණා, තවත් අය අරහත්ත්වයටපත් වුණා මේ උතුම් පුණ්‍ය කටයුතුත් එක්ක. එහෙනම් කෝටි ප්‍රකෝටි ගණනක් රහතන් වහන්සේලා බිහි කරවන්නේ. ධර්මාශෝක මහරජුරවන්ට මේ මහ පිංකම කරන්න ධර්ම දානයකින් සංග්‍රහ කළේ නිග්‍රෝධ මහරහතන් වහන්සේ. තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කළේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ මේ ධර්ම දානය නිසා. එහි ප්‍රතිඵලයක් හැටියට අපිටත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ලැබුණා. ඒත් මේ ධර්ම දානයේ තවත් ඵලයක් හැටියට. අපේ රටේ විශාල වෙහෙර විහාරය දුණා. අපි අප්‍රමාණ පින්කම් සිදු කරගන්නවා. අපි ධර්ම ශ්‍රවණය කරනවා, දන් දෙනවා, භාවනා කරනවා, බුද්ධ වන්දනා කරනවා, විවිධ පින්කම් කරනවා. ඒ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ධර්ම දානය නිසා. ඒ මෑත කාලේ සිදුවෙච්ච අත්දැවැන්ත සද්ධර්ම දානය. එහෙමනම් ධර්ම දානයක් නිසා මොන තරම් පිරිසක් ලෝකෝත්තර සුවය ලබා ගන්නවද? ලෞකික ජීවිතේ දියුණු කර ගන්නවද සිල් ගුණ ආරක්ෂා කරලා? ආන් ඒ විදිහට සාකච්ඡා කළොත් ධර්ම දානයක වටිනාකම වචන වලින් සාකච්ඡා කරලා කවදාවත් ඉවර කරන්න ඉවර කරන්න බැරුව යනවා. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එක සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ සද්ද සූත්‍රය කියලා. මේ සද්ද සූත්‍රයේ සඳහන් කරනවා ශ්‍රද්ධාවන්තයා පිළිබඳව. මේ ලෝකේ වැඩ ඉන්නවා නම් සාන්ත සත්පුරුෂයන් වහන්සේලා. ඒ කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. ඉස්සරලාම එළඹෙන්නේ ශ්‍රද්ධාවන්තයා කාට. යමක් පිළිගන්නවා නම් පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගෙන්. අවවාද කරනවා නම් අනුශාසනා කරනවා නම් යමෙකුට ශ්‍රද්ධාවන්තයාටමයි. එළඹෙනවා, පිළිගන්නවා, අනුග්‍රහ කරනවා ශ්‍රද්ධාවන්තයාට. ආන් මේ සද්ද සූත්‍රයේ හැටියට හැබැයි ශ්‍රද්ධාවන්තෙක් හරියට කොයි වගේද කියලා උපමාවක් සඳහන් කරනවා හතරමන් හන්දියක තියෙන මහ විශාල වනස්පති නුගරුක්ෂයක් වගේ කියලා. හතරමන් හන්දියකයි මේ නුග ගහ තියෙන්නේ. හතරමන් හන්දියක තියෙන නිසා මේ නුග ගහෙන් කී දෙනෙකුට නම් ප්‍රයෝජන ලැබෙනවද? සිව් පැත්තෙන්ම එන අය මේ ගහේ හෙවණින් ප්‍රයෝජන ලබා ගන්නවා. නොයේ කුරුල්ල කොබෙයියෝ ගහේ ගෙඩි වලින් ප්‍රයෝජන ලබා ගන්නවා. දාස් ගණන් දස දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් දෙනා හෙවණිනුත් සැනසුණා සත්තු මේ ගහේ පළවලිනුත් සැනසුණා එහෙනම් හැබෑ සත්පුරුෂයෙකුත් ආන් ඒ වගේ එහෙමනම් මේ පින්කමට එතුමාට නොඑක ආකාරයෙන් සහයෝගය ලැබලා දුන්න සත්පුරුෂ පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් මේ කටයුත්ත සංවිධානය කරපු නිසා සද්ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම කාරණා ඉගෙනගෙන දැනට තමන්ගේ ජීවන රටාව ගමන් කරන මාවත වෙනස් කරලා අලුත් මාවතකට යොමු කරලා නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා එතෙන් පටන් මනාව සිල්ගුණ ආරක්ෂා කරගෙන මේ ගමන යන්න යම් ප්‍රමාණයක්ද තීරණය කරන්නේ ඒ සියලු දෙනාටම මේ සුගතියේ දොර ඇරලා දෙන්න මේ සත්පුරුෂයෙන්ම පිහිට වෙලා පිහිට වෙලා තියෙනවා. ආන් ඒ නිසා මේ මොහොතේ මේ සිදු කරගන්න පින්කම ආරම්භ කරන පින්කම් මාලාව මොන තරම් මහත්ඵල මහානිසංසදායක කටයුත්තක් වෙනවද කියන කාරණාව වචන වලින් සීමාවක් කරලා දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහා ශ්‍රේෂ්ඨ සද්ධර්ම දානමේ පිංකම. පින්නතුනි අපේ සැරියොත් මහරහතන් වහන්සේ මොනතරම් ප්‍රඥාවන්තද? අහලා තියෙනවනේ අපේ අය. අපේ ශාසනයේ ඉන්න මහා ප්‍රඥාවන්තයා. ඒ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේමයි මෙහෙමයි කියලා සඳහන් කරලා තියෙනවා. මහා කල්පයක් පුරාවට සක්වලටම වහින වැස්සක වැටිච්ච වැහි බින්දු ගාන කොච්චරද කියලා ඇහුවොත් අහපු ගමන් කියන්න තරම් මහ පුදුම ප්‍රඥාවක් සරියුත් මහරහතන් වහන්සේට තිබුණා. ඒක උදාහරණයක්ද? ඒක උපමාවක්ද? නෑ ඒක හැබැවින්ම සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥා. ගිහි කාලේ නම උපතිස්ස. උපතිස්ස කියන තරුණයා ධර්මය හොයාගෙන හොයාගෙන යනකොට මහරහතන් වහන්සේ නමක් මුණ ගැහෙනවා. ඒ මහරහතන් වහන්සේ මුණ ගැහිච්ච උපතිස්ස තරුණයාටත් අර ප්‍රඥාව තිබුණා. මහා කල්පයක් පුරාවට වහින වැස්සක වැහි බින්දු ගාන කොච්චරද කියලා කියන්න පුළුවන් ප්‍රඥාව අර උපතිස්ස තරුණයාට තිබුණා. එච්චර ප්‍රඥාවක් තිබිලා ඒ තරුණයාට තනියම සෝවාන් වෙන්න පුළුවන් වුණාද? එහෙමනම් මුණ ගැහිච්ච මහරහතන් වහන්සේගෙන් "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ මේන් මේ බණපද ටික අහගන්නම ඕන වුණා සෝවාන් වෙන්න." අච්චර ප්‍රඥාවක් තිබිලත් මේ ධර්මයේ තනියම වැටහුනේ නැහැ. එහෙමනම් ධර්මයේ කියලා දෙන්න ඕනේ. ධර්මයේ දානය කරවන්න ඕනේ. හරියටම තිසරණේ හිපිහිටන්න ඕනේ. මේ ශාසනයේ ඉදිරියට ගමනක් යන්න නම්. එහෙමනම් අති උතුම් සද්ධර්ම දාණය කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද? අපේ කාලෙත් මහා ඥානවන්තයෝ ඉන්නවා. විවිධාය. නමුත් ඒ කවුරුවත් මාර්ගඵල ලැබුවේ නෑ ධර්මයේ ලැබුණේ නැතුව. ධර්මයේ ලබලා තමයි මාර්ගඵල ලැබුවා නම් ලැබුවේ. ආන් ඒ එවන් පිං තියෙන කාටත් සසරින් එතර යන්න සද්ධර්ම දානයක් අත්‍යවශ්‍යමයි. එහෙමනම් මේ සිදු කරන පින්කම කොයිතරම් ආනිසංස සහිතද කියන කාරණාව වචනයෙන් සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ කියලා සිහිපත් කළේ ඒ නිසා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ලෝක සත්වයාට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ බෙදා දෙමින් මිත්‍යා දෘෂ්ටි බිඳ දාලා සම්මා දිට්ඨියේ නැවත වතාවක් මේ රටේ හිස ඔසවන තැනට අරගෙන එන්නේ ශක්තිමත් කරන තැනට ගෙන එන්නේ මේ පින්කම් මේ විදිහට සංවිධානය කරලා ඒ තුලින් ලෝකයට යහපතක් කරන්න මෙවන් සත්පුරුෂයන්ට තව තවත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නොඅඩුව උදාපත් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. වෙනතර පින්කම ආරම්භ කරන මේ අවස්ථාවේ මුලින්ම සාකච්ඡා කරන ධර්ම කාරණාවක් හැටියට අපි භාග්‍යතුන් වහන්සේට අපි වන්දනා කරන හැටි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු කියලා කල්පනා කළා. පටන් ගන්න තැනම නිසා. බුදුරජාණන් වහන්සේට කොයි විදිහට ශ්‍රද්ධාවෙන් වන්දනා කළත් අප්‍රමාණ ආනිසංස ලැබෙනවා. සමහර තැන්වල අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා නමෝ බුද්ධාය එහෙම නැත්නම් නමෝ බුද්දස්ස කියලා කියපු වචන මාත්‍රේනුත් බොහෝ අය සැනසෙච්ච බව. ඒත් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරපු ක්‍රමය. ඊට පස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැබැයි මේ වචනවල ගැඹුර දවස් ගාණක් සාකච්ඡා කරන්න පුළුවන්. ආන් එහෙම කියලත් අපි භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කළා. තවත් ಗುಣ වැඩි කරලා අපි මේ දේශනාව ආරම්භ කරන වෙලාවේ තුන් වතාවක් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා. ඒ බුදු ගුණ 12ක් විතර ඒ පාඨය තුල අන්තර්ගත කරලයි ඒ භාග්‍යතුන් වහන්සේට নমස්කාර කිරීම කළේ. අන් ඒ කාරණාවයි අපි මුලින්ම සාකච්ඡා කරමු කියලා සඳහන් කළේ. ඒ කාරණාවත් එක්ක භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නය මොනතරම් ගරුයිද අතීතයේ භික්ෂූන් වහන්සේලා ශ්‍රද්ධාවන්තයින් ඒ ධර්ම රත්නයට කොයි තරම්නම් ගරු කළාද කියන කාරණාවත් අපි එකටම සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ඉක්ම ගිය අවස්ථාවේ පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වුණා. මහරහතන් වහන්සේලා 500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එදා ධර්ම සංගායනාවේ නායකත්වයේ අරගත්තේ එවක ශාසන බහරදාරියා බවට පත්වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේ උතුම් ධර්ම දානමේ පින්කම සද්ධර්ම සංගායනාව සිදු කරන වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ එතෙන්ට නැතුවම බැරි කෙනෙක් බවට පත් වෙලා තිබුණා. ආනන්දයන් වහන්සේ අත්‍යවශ්‍යමයි මේ කාරණාව සඳහා. නමුත් මේ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ තවම ආරහත්ත්වයට පත් වෙලා නැහැ. රහතන් වහන්සේලා 500ක් තමයි මේ සංගායනාවට වඩා හිඳවන්නේ. ආසන පනවලා තිබුණා. රහතන් වහන්සේලා නිසි වේලාව වෙනකොට වැඩ හිටියා. ආනන්ද ස්වාමින් වහන්සේ අවශ්‍යමයි නමුත් තවත් අරහත්ත්වයටපත් වෙලා නැහැ. උන්වහන්සේගේ ආසනය වෙනම වෙන් වෙලා වෙන් වෙලා තියෙනවා. හෙට සංගායනාව පටන් ගන්නවා. අද රාත්‍රියේ අප්‍රමාණව වීරිය වැඩිවා. වීරිය වඩලා වීරිය වඩලා අලුයම් කාලයේ වෙනකම් උත්සාහ කළා සක්මන් කර කර. තාමත් උන්වහන්සේට අරහත් වෙනන් ලැබුණේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කළ ආනන්ද ශෝක වෙන්න එපා. ඔබ බොහෝ පින් කරගත්ත කෙනෙක්. එහෙනම් දුක් වෙන්න කාරණාවක් කොහොමවත් කොහොමවත් නෑ. ඔබ බොහොම පින් කරගත්ත කියලා සඳහන් කළා. වෙහෙස නිසා උන්වහන්සේ තීරණය කළා ටිකක් විවේක අරගෙන නැවත වතාවක් උත්සාහ කරනවා. මොන ක්‍රමෙන් හරි හෙට සංගායනාව පටන් ගන්න කලින් මම ඒ සංගායනා භූමියේ වාඩි වෙනවා කියන එකයි අරමුණ. උන්වහන්සේ වෙහෙස නිසා මදක් දෙපා දෝවණේ කරගෙන තමන්ගේ යහනට ඇවිල්ලා ටිකක් ඇලවෙන්න කල්පනා කළා. යහනේ වාඩි වුණා. තමන් වහන්සේගේ පාද දෙක යහන මතට ගන්න මහ පොළොවෙන් එසෙව්වා. පාද දෙක මහ පොළොවෙන් එසවෙනකොට උන්වහන්සේ කොට්ටේ පැත්තට ටිකක් හිස පාත් කරලා ඇලුණා. හිස කොට්ටේ මත තැබුවෙත් නැහැ. පාද දෙක යහන මත තැබුවෙත් නැහැ. මේ ඇලවෙමින් ඉන්න ෂනේ උන්වහන්සේ සෞ කෙලෙස් නසලා රහත්ත්වයටපත් වුණා. ආන් ඒ නිසා සතර ඉරියව්වෙන් තොරව මේ ශාසනය රහත් වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ ශාසනය සඳහන් කරනවා. සංගායනාව ආරම්භ වෙන්න ළඟයි. ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේ සංගායනා භූමියට වඩිනවා. ශාසන බාරධාරී වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පස්සක ඉඳලා බලාගෙන ඉන්නවා ආනන්දයන් වහන්සේ සංගායනාව පැවැත්වෙන තැනට වඩිනවා. මහා කාශ්‍යපයන් වහන්සේ දන්නවා ආනන්ද සෞඛ්‍යලස් නැසලයි මේ ඉන්නේ කියලා. උන්වහන්සේට ඇති වුණා ලොකු සතුටක් ප්‍රීතියක්. කාටද මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ආන් ඒ ප්‍රීතිය නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. ආන් ඒ ප්‍රීති වාක්‍ය සඳහන් කරනවා සෝභති වතභූ අරහත්තප්පත්තු ආනන්දෝ සචේ සත්තා ධරෙය්‍ය අද්ධා අජ්ජානන්දස්ස සාදුකාරං දදෙය්‍ය හන්දදානිස්සාහං සත්තාරා දාතබ්බං සාදුකාරං දදාමීති තික්කත්තුං සාදුකාරම් මදාසි ආනන්ද අදෝ බහරි ලස්සනයි. මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පසෙකට වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන හිතන දේ උන්වහන්සේ සංගායනා භූමියට වඩිනවා. ආනන්ද ඔබාද හරි ලස්සනයි. හරි ප්‍රියමනාපයි. ආනන්ද ඔබ අද අලුයම සව් කෙලිස් නැසුවා. මගේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියානම් ආනන්ද ඔබ වෙනුවෙන් අද සාදුකාර පවත්වන බව සත්‍යයි. නමුත් භාග්‍යතුන් වහන්සේ ජීවමාන රූපකයෙන් නොපෙනෙන මේ ශාසනයේ බාරධාරිය හැටියට මම එදා භාග්‍යතුන් වහන්සේ විසින් දිය යුතුව තිබිච්ච සාදුකාරය මා විසින් දිය යුතුමයි කියලා තුන් වතාවක් සාදුකාර පැවැත්වුවා කියලා සඳහන් කරා. ආනන්ද ස්වාමින් වහන්සේ සංගායනා භූමියට වැඩියා. මහා සංඝයා මැද සියලුම සංඝයාට ඉහළින් ධර්මාසනේ පනවලා තිබුණා. සියලුම සංඝරත්නයේට ඉහළින් ධර්මාසනේ පනවලා තිබුණේ. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ කාලේ නම් බුද්ධාසනයත් පනවනවා. හැබැයි බුද්ධාසනේ තියෙන්නේ ධර්මාසනයට වඩා උඩින්. බුද්ධාසනේ තියෙන්නේ ධර්මාසනයට වඩා උඩින්. බුද්ධාසනයට වඩා පහළින් තමයි ධර්මාසනේ තියෙන්නේ. ඊට පල්ලෙහින් තමයි සියලුම මහරහතන් වහන්සේලා ඇතුළු සද්ධර්ම ශ්‍රවණය කරන අය වාඩි වෙලා ඉන්නේ. නමුත් අද බුද්ධාසනය වෙනුවට තමයි ධර්මාසනේ පනවලා තියෙන්නේ. ඒ නිසා ධර්මාසනේ සංඝයා මැද ඉහලින් පනවලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ හැඳින්වුවේ ධම්ම භාණ්ඩාගාරික කියලා. උන්වහන්සේට මේ ශාසනයේ අග්‍රස්ථාන පහක් තියෙනවා. එයින් එකක් තමයි ධර්ම භාණ්ඩාගාරික. භාග්‍යතුන් වහන්සේ යම් ධර්ම කොටාසයක් දේශනා කළාද ඒ සියලුම ධර්මයන් මේ මහා ශ්‍රාවකයා තමන්ගේ හිතේ දරාගෙන ඉන්න පුළුවන් තරම් පුදුම පුදුම ශක්තිමත් ඒ තරම්ම ප්‍රඥාවන්තයි සරියුත් මහරහතන් වහන්සේට වඩා ප්‍රඥාවෙන් පහළයි. නමුත් මේ මුළු ධර්මස්කන්ධයම දරාගෙන ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ යම් තැනක දේශනා කරපු ධර්මයේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතන හිටියේ නැත්නම් ස්වාමීනි මට දේශනා කරන්න ඕන කියලා ඉල්ලීමක් කරලා තිබුණා. පැය ගාණක් කරපු දේශනාවක් ආනන්ද ස්වාමීන් වහන්සේට වචන කීපයකින් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ ඉල්ලීම කරන්නේ භාග්‍යතුන් වහන්සේ වෙහෙසන්නේ එහෙම නෙමෙයි. නමුත් ඉල්ලීමට භාග්‍යතුන් වහන්සේ එකඟ වෙලා තිබුණ නිසා වචන කීපයකින් මේ දේශනාව කරනවා. බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් ආනන්ද ස්වාමීන් වහන්සේට වචන කීයකින් අවබෝධ වෙනවා කියනවද? වචන 60000කින් අවබෝධ වෙනවා කියලා කියනවා. එක බුද්ධ වචනයක් ආනන්ද ස්වාමීන් වහන්සේට වචන 60000කින් විස්තර කරන්න පුළුවන්. ඒ තරම් මහ පුදුමාකාර ඥානයක් තිබුණ නිසා තමයි ධර්ම භාණ්ඩාගාරික වෙන්නේ. මේක දරාගෙන ඉන්න පුළුවන් තරම් පුදුම ශක්තියක් ඒ නිසා මේ සංගායනාවට අවශ්‍යමයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මාසනයේ මත වැඩ හිටියා. එක්තරා මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් රැවටුණා ඒකට. ආන්ගේ දෙවියා කල්පනා කළා රජ්ජුරුව මැරුණහම තව කෙනෙක් ඒ සිංහාසනෙට එනවා. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවා. අපිට තවත් බුදු කෙනෙක් පහළ වෙලා. එයි ධර්මාසනේ මත වැඩ ඉන්නවා. එහෙනම් ආනන්ද ස්වාමින් වහන්සේත් මොන තරම්නම් ලස්සනට වැඩින්ද මේ දෙවියා රැවටෙන්නේ බුදුරජාණන් වහන්සේගේම ඥාති මලනුවන් ඒ තරම්ම ලස්සනයි ඒ නිසා අර දෙවියට හිතුණ මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා දෙවනි බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා කියලා ආන් ඒ දෙවියන්ට ඇතිවෙච්ච මිත්‍යා දෘෂ්ටිය බිඳිමින්ම තමන් දරාගෙන ඉන්න ධර්මය මෙතන දේශනා කරන්න විවරණය කරන්න ආනන්ද ස්වාමින් වහන්සේට අවශ්‍ය වුණා මොන තරම්නම් නිහතමානීද නැත්තම් පෙනී හිටින්න තිබුණානේ මමත් බුදුන් කියලා. ඒ තරම්ම නිහතමානී. නෑ මගේ භාග්‍යතුන් වහන්සේගේ පායට බෑගෙන දූවිල්ලක් තරමටවත් මට වෙන්න බැරි බවම සියලු දෙනාටම කියාපාමින්ම තමයි උන්වහන්සේ ධර්ම කාරණාව සාකච්ඡා කරන්නේ. ආන් ඒ නිසා ධර්ම දේශනාව උන්වහන්සේ පටන් ගන්න වෙලාවේ දේශනාව පටන් ගන්නෙ "ඒවං මේ සුතං" මේ මේ වචන තුන කියනවා. "ඒවං මේ සුතං" මේ මගේ ධර්මයක් නෙමෙයි. මම මෙන්න මේ විදිහට අහලා දැනගෙන තියෙනවා. අත්තනා උපදිතං භාවං පුරිමං වචනං විවරන්තු මෙසේ මාගේ වචනයක් නොවේ අත්තනෝ උපදිතං භාවං අප්පටිජානන්තු පුරිමං වචනං විවරන්තු භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ මා විසින් මේ විදිහට පිළි අරගෙන තිබුණා ඉගෙනගෙන දැනගෙන මා විසින් මේ විදිහට පිළි අරගෙන තිබුණා සම්මුඛා පටිග්ගහිත මිදං මයාතස්ස භගවතු මේ මගේ වචන නෙමෙයි භාග්‍යතුන් වහන්සේ ළඟ මේ විදිහට ඉගෙනගෙන මම පිළි අරගෙන තිබුණා එහෙනම් මේ වචන ඔක්කොම කාගේද මේ වචන ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ වචන ආන් එහෙම මුලින්ම සඳහන් කරලා අර ඇති වෙලා තිබිච්ච මිත්‍යා දෘෂ්ටික හැඟීම ඉස්සරලාම ඛණ්ඩණය කරලා තමයි හිටියේ. තමන් බුදු වුණා කියන කාරණාව කියා පාන්න උත්සාහ කළේ නෑ කොහොමවත්. ඊළඟට පින්නතිනි සඳහන් කරනවා චතු වේසාරජ්‍ය විසරදස්ස දස බල දරස්ස චතුර් වෛශාරද්‍ය විශාරද ඥාන හතරකින් මගේ බුදුරජාණන් වහන්සේ යුක්තයි දස බල දරස්ස කාය බල 10ක් ඥාන බල 10ක් දරනවා අපි මේ කාය බල ඥාන බල පිළිබඳව ඉදිරියට සාකච්ඡා කරමු ආසබට්ඨානට්ඨායිනෝ එයි මේ ආසබට්ඨානට්ඨායිනෝ කියලා සඳහන් කරන්නේ එතන සඳහන් කරනවා සියලු සත්වයන්ට ඉහෙලින් ඉන්නවා කියලා. මේ ලෝකේ උතුම්ම තැනට පැමිණියා. ආසබට්ඨානට්ඨායිනෝ මේ ලෝකේ ඊතා උතුම්ම තැනට පැමිණිලා ඉන්නේ. දස බල දරනවා ඊතා උතුම්ම තැනට පැමිණිලා ඉන්නවා. සිංහ නාද නාදිනෝ සිංහ නාද කරනවා. තනියම නෙමේ නිකම්ම නෙමේ මේ ලෝකේ එන්න පුළුවන් උතුම්ම තැනට ඇවිල්ලා තමයි ඒ සිංහනාදේ පවත්වන්නේ. ඊළඟට සඳහන් කරනවා ධම්මාදිපතිනෝ ධර්මයට රජු ධර්මයට අධිපති ධම්ම දීපස්ස ධර්මයට දීපයක් ධර්මයට පිහිටක් ධම්ම සරණස්ස ධර්මයට සරණක් සද්ධම්ම වරචක්ක වත්තිනෝ සද්ධර්මයට චක්‍රවර්ති වූ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනං න එත්ත අත්තේවා ධම්මේවා පාදේවා ව්‍යංජනේවා කංකාවා විමතිවා සබ්බේසං දේව මනුස්සානං සඳහන් කරනවා අර්ථය හෝ ධර්මයෙහි හෝ පදයෙහි හෝ ව්‍යාකරණෙහි හෝ විමතියක් ඇති නොකරගත යුතුයි. ඇයි ඒ විමතියක් ඇති නොකරගත යුතුයි කියලා කියන්නේ? මගේ නෙමේ භාග්‍යතුන් වහන්සේගේ වචනමයි. කවදාවත් ඒ වචන වරදින්නේ වරදින්නේ නෑ. ඒ නිසා කවුරුවත් මේ පිළිබඳව සැක නොඋපදවිය යුතුයි. මේ මගේ වචන නෙමෙයි කියලා සඳහන් කරනවා. සබ්බේසං දේව මනුස්සාන ඒ කියන්නේ දේව මනුස්සානං කියලා කියන්නේ සියලු දෙවි මිනිසුන් බ්‍රහ්මයන් කවුරුවත් මේ කාරණාව සම්බන්ධයෙන් සැක උපදවන්න එපා කියලා සඳහන් කරනවා. ඉමස්මින් ධම්මේ අස්සද්ධියං විනාශේති. සද්දා සම්පදං උප්පාදේති. තේනේතං උච්චති. මේ භාග්‍යතුන් වහන්සේගේ වචනේමයි. මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ කෙනෙක් තුල ඇති වුණා නම් යම් සැකයක් ආන් ඒ සියලු සැක දුරු කිරීම උදෙසාමයි. පින්නතුනි අද දවසේට අපි ධර්ම දේශනාව මෙතනින් නතර කරලා මේ සාකච්ඡා කරපු කොටසේ තේරුම අර්ථ විස්තර කිරීම ඊළඟ ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරන්න ඉඩ තියලා දැනට ධර්ම දේශනාව මේ විදිහට නිමා කරන්න කල්පනා කරනවා සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින්